මුලින්ම කරන්න තියෙන්නේ සීලේ අට සීල් වල පිළිහිටන්න. එහෙමනම් අපි සියලු දෙනාම බොහොම ගෞරවයෙන්, බුද්ධ ගෞරවයෙන්, ධර්ම ගෞරවයෙන්, සංඝ ගෞරවයෙන් තමන් වෙනදා ආරක්ෂා කරන පංචශීලයට එහා ගිහිල්ලා නැත්තම් ආජීවට්ටමක සීලයට එහා ගිහිල්ලා අපි මේ කටයුත්ත සඳහා පේ වෙලා කටයුතු කරන්න ඕන නිසා අපි උපෝසත අට්ඨාංග සීලය සමාදන් කරනවා.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 එතකොට අපි අද මේ භාවනා වැඩසටහනේ මම හිතනවා සංවිධායක වරුන් විසින් සාමාන්‍ය නීති රීති පද්ධතිය හඳුන්ලා දෙන්නේ නැති. විශේෂයෙන්ම අපි පුළුවන් තරම් උත්සාහත් වෙමු නිශ්ශබ්දතාවය ආරක්ෂා කරන්න. මොකද මම දන්නේ මෙතන <clears throat> ආධුනික යෝගීන් ඉන්නවද? කවුරුත් නැහැ. ඔක්කොමලා එක්ස්පර්ට්ස්ලාද? <laughs> හරි දන්නේ හොඳයි. එතකොට විශේෂයෙන්ම ආධුනික යෝගීන් මතක තියාගන්න තියෙන්නේ තමන් ටිකක් මුල් දවස් දෙක තුන ටිකක් අමාරු වෙන්න පුළුවන්. ගෙදර යන්න හිතෙන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් ඉතින් දවස් 3ක් මේක අල්ලගෙන හිටියානම් ඊට පස්සේ පොඩ්ඩක් කය හුරු වෙනවා. මොකද නැත්තම් අපිට මේ කයෙන් උමනා කරන්න පහසුව ලැබෙන්නේ නැහැ. මොකද මුලදී අපිට <clears throat> කියන්නේ හිතත් කරදර කරනවා ඒ වගේම කයත් කරදර කරනවා. පස්සේ පස්සේ ඉතින් කය ඒ තරම්ම කරදර කරන්නේ නැහැ. මොකද කය ටික ටික මේ ඉරියව්වට හුරු වෙන්න පටන් ගන්නවා. එතකොට පැයක් දෙකක් පැයක් පැයක හමාරක් ඉතින් එකම ඉරියව්වේ ඉන්න පුළුවන් හැකියාව ලැබෙනවා. නමුත් මුල් කාලෙදී ඒකත් නැහැ. මුල් දවස්වලදී ඉතින් විනාඩි 10 යනකොට කකුල රිදෙනවා, අතපය රිදෙනවා. එතකොට ඉතින් ඉරියව් මාරු කරනවා. එතකොටම භාවනාව කැඩෙනවා. ඒ නිසා ඊට පස්සේ ඉතින් ආයිත් ඉතින් මායි පැකින් ආයි වාඩි වෙන්නත් වෙනවා. ඒ නිසා මේක දිගට ගන්නකොට ඕක ටිකක් අමාරුයි. හැබැයි ටිකක් ඉවසගෙන යන්න. මොකද විශේෂයෙන්ම සක්මන් භාවනාව තියෙන නිසා ඒකෙන් ඒ අවශ්‍ය කරන මේ මේ සමබරතාවය හදාගන්න. කවුරුවත් එක දිගට මේ ඉඳගෙනම භාවනා කරන්න යන්න එපා. සාමාන්‍යයෙන් ඇත්තටම අපි හිතනවා මේ භාවනාව කියලා කියන්නේ ඉඳගෙන කරන දෙයක් කියලා. නමුත් මෙතෙන්දී අපි බලාපොරොත්තු වෙන්නේ සතිය පිහිටුවීම. සතිය පිහිටවන්න විශේෂ ඉරියව්වක් නැහැ. ඕනම ඉරියව්වකදී අපිට සතිය පිහිටවන්න පුළුවන්. විශේෂයෙන්ම සක්මන් භාවනාව තමයි හොඳට සතිය ඉස්සරහට ගන්න තියෙන ප්‍රධානම උපක්‍රමය. හුඟක් වෙලාවට මේ ඉඳගෙන භාවනා කරද්දී සමාධිය තමයි ඉස්සරහට එන්න ප්‍රවණතාවයක් තියෙන්නේ. නමුත් සක්මන් භාවනාවේදී හොඳට මේ අතර සමබරතාවය හැදිලා එනවා. ඒ නිසා දැන් අපේ වැඩසටහන සකස් වෙලා තියෙන්නේ පැයක් පරයන්කේ පැයක් සක්මන වගේ මේ විදිහට. ඒ නිසා ඒ විදිහටම යෙදෙන්න මොකද මේ හරහා හොඳ සමබරතාවයක් ලැබෙනවා අනිත් එක දැන් වත්තත් ඕන තරම් ඉඩ තියෙනවා ඕන තරම් ඇවිදින්න පුළුවන් ඒ නිසා පුළුවන් තරම් තමන් එක්ක ඉඳමින් ඒ කටයුත්තේ දෙන්න මොකද ඒ කියන්නේ සක්මන් භාවනාවේ යෙදෙද්දිත් අනිත් අයත් එක්ක කතා කර කර නැත්තම් එහෙ මෙහෙ බලබලා යන්න ගියොත් ඉතින් ඒකේ කෙරෙන්න ඕන කාර්ය ඉෂ්ට වෙන්නේ නැහැ. නමුත් Taman බොහොම නිහඬව Taman එක්කම මේ ලැබිච්ච අවස්ථාව මේ තමන් වෙතට අවධානය ගැනීම සඳහා යොදා ගන්නවා නම් අන්න අපිට හොඳ අවස්ථාවක් තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ආධුනික යෝගාවචරීන් පුළුවන් තරම් නිශ්ශබ්දව කටයුතු කරන්න. මොකද නිශ්ශබ්ද වීම හරහායි මුලදී අපිට පොඩ්ඩක් හරි අපිත් එක්ක අපේ හිත ඉන්න පටන් ගන්න. මොකද අපි නිරන්තරයෙන්ම බොහොම කතා බහුලව ඉන්න ස්වභාවයක් තියෙනවා. අපේ ළඟ කෙනෙක් නැත්තම් අපි දුරකථනයෙන් ඇමතුමක් දීලා හරි අපි ඒගොල්ලෝ එක කතා කරනවා. ඉතින් අපිට පුළුවන් නම් පොඩ්ඩක් හරි මේ පිටත කතාව නවත්ත ගන්න. ඒ හරහා පොඩ්ඩක් Taman වෙතට හිත එන ස්වභාවයක් තියෙනවා. නිසා පුළුවන් තරම් උත්සාහත් වෙන අද මේ දවසේ පටන් ගත්ත මොහොතේ ඉඳන්ම පුළුවන් තරම් නිශ්ශබ්දව කටයුතු කරන්න. ඒ වගේමයි දැන් Taman ඉන්න ස්ථානේ දැන් හතර පහ දිනක් මං හිතන්නේ ඉන්නවා. ඔයගොල්ලෝ අතර කතා කරන්න ගත්තොත් ඉතින් ඒකත් ඒ තරම්ම සුදුසු නෑ. මොකද අපි මෙතෙන්දී පුළුවන් තරම් නිශ්ශබ්දව ඉඳලා ගිහිල්ලා රාත්‍රී කාලයේ ඔවුනොවුන් සාකච්ඡා කරන්න කතා කරන්න ගත්තොත් එතනත් මේ මෙතෙන්දී හදාගත්ත එකලස කැඩලා යනවා. ඒ නිසා නැවතිලා ඉන්න මේ පිරිස පුළුවන් තරම් ඒ තමන් ඉන්න තැනත් ඒ හතර පහ දෙනා මේ දැම්ම ඇඳුරුම්කම් සමහරට දැනටමත් ඇඳුරුම්කම් ඇති කරගන්න ඇති. එතනින් නවත්තලා ඉන් එහාට යන්නේ නැතුව පුළුවන් තරම් ඔවුනොවුන් අතර නිශ්ශබ්දතාවය පවත්ව ගන්න. පස්සේ ඕනනම් අන්තිම දවසේ මේ පොඩ්ඩක් ඉතින් ඔය කාඩ් එකක් එහෙම දින්නට කමක් නැහැ. මේ දැනට මොකක්වත් බිස්නස් කරන්න යන්න එපා. පුළුවන් තරම් මේ හුදකලාව ඉන්න උත්සාහත් වෙන්න. මොකද නැත්තම් එහෙම මේ කටයුත්ත කෙරෙන්නේ නැහැ. සාර්ථක වෙන්නේ නැහැ. අපි මෙතන පුළුවන් තරම් අපි නිශ්ශබ්ද වෙන්න බලනවා. Taman අතර ඉන්න නැඹුරු වෙනවා. අපි අතන ගිහිල්ලා පුළුවන් තරම් වුණෝන් කතා කරනවා නම් එතකොට මේක නිකන් අර හොදලා මඩේ දැම්මා වගේ වෙනවා. ඒ නිසා එතන ගිහිල්ලත් පුළුවන් තරම් Taman එක්කම නිශ්ශබ්දවම ඉන්න උත්සාහත් වෙන්න. මේ ඕනනම් අන්තිම දවසේ පොඩ්ඩක් ආයිත් අර එළියට යන්න තියෙන නිසා නැවතත් පොඩ්ඩක් කතා බහ කරලා නැවතත් සකස් වෙන්න අඩුතරමින් මේ මුල් දවස් 6 පුළුවන් තරම් නිශ්ශබ්ද වෙන්න උත්සාහත් වෙන්න. ඊට අමතරව මං හිතන්නේ මං හිතනවා ලොකු සානාංශයේ ආදුන් මේ බණපට්ටියත් ඇහුවනේ නේද? එතකොට ඒකේ සාමාන්‍යයෙන් ආධුනිකයෙකුට උමනා කරන මූලික විස්තර ටික තියෙනවා. යම් කිසි කෙනෙකුට මොනවා හරි මූලික උපදෙස් සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න යමක් තියෙනවා නම් ලියලා දාන්න මේ අපිට එකට පටන් ගන්න ධර්ම සාකච්ඡාවේදී ඒවා සාකච්ඡාවට ගන්න පුළුවන්. ඒ වගේමයි විශේෂයෙන්ම තමන් يعني කමටහනක් කියලා දෙයක් තෝරගෙන වැඩක් يعني භාවනාව කරන්න ඕනේ. නැත්තම් අපි සමහරලාවට අත්දකින ප්‍රශ්නයක් තමයි හුඟක් දෙනෙක් නිශ්ශබ්දව ඉන්නවා සමහරලාවට අර කියන්න මැලි වෙනවා මොකද්ද මේ වෙන්නේ කියලා. ඒ හරහා අන්තිමට يعني වැඩසටහන ඉවර වුණත් අන්තිමට ඒ තරම්ම ඒකෙන් ප්‍රයෝජනයක් අරගෙන නැති ස්වභාවයක් තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් කොහොමද තමන්ගේ කට පැත්තෙන් වැඩේ සිද්ධ වෙන්නේ? තමන් නිවැරදිව භාවනා කමටහනක් අරගෙන කරගෙන යනවද? එහෙම නැත්නම් ඔහේ එක එක ඒවා අල්ලල්ල ඉන්නවද නැත්නම් අනිත් අය තමන්ගේ ප්‍රශ්නේ අහනකන් ඉන්නවද කියලා පොඩ්ඩක් මේ හිතලා බලන්න. ඒ අපිට හරි අමාරුයි හිතන්න මේ අනිත්ය සියලුම මගේ ප්‍රශ්න අහවි කිය. ඒ නිසා මෙතන ඉන්න වැඩිහිටි පිරිසක් තමන්ගේ මොකක් හරි භාවනාව සම්බන්ධ ගැටලුවක් තියෙනවා නම් මැලි වෙන්නේ නැතුව සැඟ වෙන්නේ නැතුව මෙතන අපි විවෘතව කතා කරන්නයි තියෙන්නේ. මොකද ඉන්න පිරිස භාවනාව වෙනුවෙන් කැපවෙච්ච පිරිසක් නිවාඩු දාලා ඒ වෙනුවෙන්ම දැන් උත්සාහත් වෙන පිරිසක්. ඒ නිසා අපි අතර මේවා කතා කරන්නේ නැතුව ඇත්තටම තනි තනියෙන් ප්‍රශ්න විසඳනවා වෙනුවට පුළුවන් තරම් මෙතන කතා කළා තියෙන ගැටලු මොනවා හරි විසඳේනවා නම් ඒවත් විසඳගෙන निराවුල්ව මේ ගමන යන්න පුළුවන් නම් ඒ තරමට සාර්ථක වෙනවා. මොකක් හරි අපේ ඇතුලේ තියෙනවා නම් මොකක් හරි සැකයක් නැත්නම් අරකද හරි මේකද හරි කියලා මොනවා හරි දෙගිඩියාවක් තියෙනවා නම් ඒකම ඇත්තටම මේ භවනා කරද්දී මේ බාධාවක් වෙනවා. ඒකම නැත්තම් හිතට ඇවිල්ලා නැවත නැවත කෙන්ද්‍රී ගන්නවා. ඒ හරහා ටිකක් භවනාව ඉස්සරහට යන්න තියෙන හැකියාව අඩු වෙනවා. ඒ නිසා කාට හරි මොනවා හරි තියෙනවා නම් ඒ සම්බන්ධ ගැටලු ලියලා ඉදිරිපත් කරන්න අපිට බොහොම විවෘතව මෙතන සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වගේමයි කමටහනක් තෝරගන්න. ඒ කියන්නේ තමන් දැනට කරගෙන යන භාවනාවක් තියෙනවා නම් දැනට මීට කලින් වැඩසටහන වලට සහභාගී වෙලා පුරුද්දක් තියෙනවා නම් කිසි ගැටලුවක් නැහැ. නමුත් ආධුනික යෝගාවචරයෙන් විශේෂයෙන්ම නිවැරදිව තමන්ගේ මූලික කමටහනක් තේරුම් අරගෙන හඳුනගෙන කරගෙන යන්නයි තියෙන්නේ. එතකොට විශේෂයෙන්ම මූලික අයට නැත්නම් ආධුනික අයට කියනවා නම් අපි සාමාන්‍යයෙන් එකපාරට එක එක දේවල් උත්සාහ කරනවා වෙනුවට අපි බලන්නේ පුළුවන් තරම් තමන්ගේ කය වෙතට අවධානය අරගෙන ඊළඟට කය ඉඳගෙන ඉන්න ඉරියව්වේ අවධානයෙන් නැත්නම් ඒ ගැන සාවධානව ඉන්නකොට සතිමත්ව ඉන්නකොට තමන්ට මේ කයේ નિરાයාසයෙන් සිද්ධ වෙන යම් යම් ක්‍රියාවලින් දැනෙන්න පටන් ගන්නවා. ඔතනින් එකක් තමයි අපි සාමාන්‍යයෙන් මූල කමඨහනක් වශයෙන් තෝරගන්නේ. ඒතොර ඒක දිගට දිගට ඉස්සරහට යන්න පුළුවන් කමඨහනක්. ඒක ඒ තරම් වෙහෙසක් නැහැ. මොකද මේ මෙතෙන්දී ඇත්තරම කරන්න තියෙන මේ කමටහන් වශයෙන් ලැබෙන උපදෙස් ඊටාම සරලයි. ඉතින් ඒ සරල භාවය අපේ හිත අගේ කරන්නේ නැහැ. ඒ නිසා අපි নানা ප්‍රකාර මේ සංකීර්ණතා මේකට ඇදලා දානවා. ඉතින් අපි නැවත නැවත හැබැයි නැවත නැවත මේ සරල භාවයටමයි යන්න තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් පිම්බීම හැකිනීම භාවනාවක් කරන කෙනෙක් නැවත නැවත කරන්න තියෙන පිම්බීමක් පාසා දැනුවත් වෙන එක. හැකිලීමක් පාසා දැනුවත් වෙන එක. ඉතින් මේකේ පුංචි පුංචි එහාට මෙහාට වෙනස්කම් අපිට කතා කරන්න පුළුවන්. නමුත් මූලික උපදේශ වෙන්නේ පිම්මීමක් පාසා දැනුවත් වෙන්න වෙනවා, හැකිලීමක් පාසා දැනුවත් වෙන්න වෙනවා. ඉතින් මේ උපදේශ හිතා ගන්න බැරි තරම් සරලයි. ඉතින් අපේ හිත මේක ප්‍රශ්න නගනවා මේක නිවැරදිද මේක හරිද මේක කොහොමද තව හොඳට කරන්නේ කොහොමද අරකද මේකද කියලා ඉතින් අර මුල් කාලෙදී මේ තමන් හිතන්නේ මේකේ මොකක් හරි මට අහු නොවෙච්ච කෑල්ලක් තියෙනවා කියලා. ඉතින් එහෙම හිතීමම ඇත්තට මේ දෙගිඩියාවම අපිට භවනාවට පොඩි පස්සට අදින ගතියක් තියෙනවා. නමුත් අපි තේරුම් ගන්න තියෙන්නේ මේ මුලදී අපිට මේ දේවල් නොවැටහුණාට පොළපුරුද්ද නැති නිසා අපිට මේ වගේ සැකමසුතෙන් පහළ වුණාට දිගට යනකොට තේරෙනවා මේකම තමයි කරන්න තියෙන්නේ කියලා. ඉතින් ආරම්භක මට්ටමේදීත් ටිකක් කල් ගියාමත් එක අතකින් එකම දේ තමයි කරන්න තියෙන්නේ. ඒකේ බහුලීකృత වීමක් තමයි සිද්ධ වෙන්නේ. නැවත නැවත කිරීම හරහා මේ තුල සතිය තව ඉස්සරහට ඒමක්, සමාධිය ඉස්සරහට ඒමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මුලදී හරි අමාරුයි මේ වගේ සරල උපදේශක් හිතට ඒත්තු ගන්නන්න. හිත හිතන්නෙම නැත්නම් අපේ තර්ක මනස හිතන්නේම මට මොකක් හරි වැරදිලා තියෙනවා. නැත්නම් මොකක් හරි මට මිස් වෙච්ච කෑල්ලක් තියෙනවා. මග හැරිච්ච කොටසක් තියෙනවා. නැත්තම් වෙන ගුරුවරයෙක් ගාව මොකක් හරි මීට වඩා හොඳ දෙයක් තියෙනවා කියලා තමයි අපි කොතනින් එතනින් මෙතනට එහෙම මාරු වෙන ගතියක් තියෙනවා මොකද අපි තාම මේක පුහුණු කරලා නැති නිසා. නමුත් නැවත නැවත පුහුණු කරන්න පුහුණු කරන්න තමයි අපි තුළම විශ්වාසය ඇති වෙන්නේ. ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ මේ කමටහන් කියන දේවල් අතිශයම සරලයි. ඒක අපි තේරුම් ගන්න වෙනවා. අපි ඕනනම් ඉස්සරහට සාකච්ඡා කරමු වැඩිදුරටත්. ඉතින් මේ විශ්වාසය ඇති කරගෙන තමන් වඩන ඒ කමටහනට අවධානය තියාගෙන ඉස්සරහට යන්නයි තියෙන්නේ. එහෙමනම් ඉතින් අපි ආරම්භක කටයුත්තක් වශයෙන් එහෙමනම් මුලින්ම මෙහෙවීමක් සහිතව පරයන්ක භාවනාවක් සඳහායි සූදානම් වෙන්නේ. අපිට 9 වෙනකන් කාලේ තියෙනවා. එහෙමනම් අපි ටිකක් හරි බරි ගහලා වාඩි වෙමු. සකස් වෙලා වාඩි වෙන්න. සමබර ඉරියව්වක් පවත්වන්න පුළුවන් නම් ඒ තරමට හොඳයි. එක පැත්තකට විතරක් හැල වෙලා ඉන්න එපා සමබරව හිරියව පවත්වන්න. හිස කෙලින් තියාගන්න. ඇඟත් කඳත් කෙලින් තියාගන්න. බොහොම ස්වාභාවික විදිහට දැස් පියාගන්න. දැන් අපිට <clears throat> තේරුම් ගන්න තියෙන දැන් අපි හිටගෙනත් නෙමෙයි ඇවිදිනවත් නෙමෙයි සැතපිලත් නෙමෙයි බොහොම පහසුවෙන් වාඩි වෙලා ඉන්නවා. මේ වාඩි වෙච්ච ඉරියව්වේ පහසුව Tamanට දැනෙනවා. යම් පහසුවක් තියෙනවා මේ වාඩි වුණාම. අපිට විශේෂ යමක් කරන්න නැහැ. තියෙන්නේ බොහොම සුවසේ ඉන්න පමණයි. මුකුත් නොකර බොහෝම විවේකයෙන් ඉඳීම තුලම සුවයක් තියෙනවා. සැපයක් තියෙනවා. මේ ඉරියව්ව තුළ තමන්ට සිහිය පවත්වන්න පුළුවන් නම් මුලින් මේ සුවය තමන්ට <clears throat> පොඩ්ඩක් රස විඳින්න පුළුවන් ආස්වාදනය කරන්න පුළුවන් තමන්ට සැහැල්ලුවක් දැනෙනවා සුවයක් දැනෙනවා වාඩි වීම තුළ මහා ලොකු දෙයක් වීම තුළ නෙමෙයි මේ බොහොම සරලව පහසුවෙන් වාඩි වෙලා සුවසේ ඉඳීම තුළ දැනෙන සැහැල්ලුව සමහර විට මේ දේ <clears throat> අපේ හිත එකපාරට අගය කරන්නේ නැහැ. එයා පරණ දේවල් ඔක්කොම මතක් කරලා දෙන්න පුළුවන්. කරලා කරමින් හිටපු කටයුතු. මොකද අද මේ පටන් ගන්න දවසේ හින්දා තාම අපි ටිකක් අතීතයට සම්බන්ධයි. සම විවිධාකාර දේවල් මතක් කරලා දෙන්න ඉඩ තියෙනවා. නමුත් පුළුවන් තරම් උත්සාහත් වෙන්න ඒකට ඒවට කිසිම වටිනකමක් නොදී ඉන්න. කළා අවසන් කරන්න බැරි වෙච්ච කටයුතු ඒ වගේමයි කරලා වැරදිච්ච කටයුතු විවිධාකාර පරණ මතකයන් හිතට එන්න ඉඩ තියෙනවා. නමුත් මේ වෙලාවේදී ඒවට වටිනකමක් දෙන්නේ නැතුව හුදු මතකයක් පමණක් බව තේරුම් අරගෙන අතහැරලා දාන්න. ඒ වගේමයි දැන් ඉස්සරහට කරන්න තියෙන කටයුතු ඔලුවට එන්න ඉඩ තියෙනවා. විවිධාකාර සැලසුම් හිතට එන්න ඉඩ තියෙනවා. කොහොමද මම මේ ඉස්සරහා දවස් ගාන ගත කරන්නේ කියලා හිත හිතන්න ඉඩ තියෙනවා. විවිධාකාර බලාපොරොත්තු අපේක්ෂාවන් හිතට එන්න ඉඩ තියෙනවා. මේ මොකක්වත් වටනකමක් නොදී අතහැරලා දාන්න මේවා හුදු සිතිවිලි පමණයි. හිත සැහැල්ලු කරගන්න. අතීතයෙන් හිත මුදව ගන්න. අනාගතයෙන් හිත මුදව ගන්න. හිත සරල වර්තමානයට ගන්න. අවශ්‍ය නම් දිග හුස්මක් අරගෙන පිට කරන්න පුළුවන්. ඒ තුළ තමන් වර්තමානයට පැමිණෙනවා. තමන්ගේ හිස කෙලින් තියෙන්නේ. හැස් බොහෝම සැහැල්ලුවෙන් ස්වාභාවිකව පේවිලා තිනවා. මුකුත් ඔළුවේ ප්‍රශ්න කල්පනා කරන්නේ නැහැ. ඒ නිසා නලල රැලි වැටිලා තද වෙලා හිර වෙලා නැහැ. බොහොම සැහැල්ලුවෙන් මුළු මුහුණම තියෙනවා. දත් ඇඳි ඒකට තද වෙලා හිර වෙලා නැහැ. ආයාසයෙන් හුස්ම ගන්නේ නැහැ. සරලව තියෙන විදිහට බාර ගන්නවා. බෙල්ල කෙලින් තියෙනවා. උරහිස් දෙක වමනාවෙන් අල්ලගෙන නැහැ. ඔසවගෙන නැහැ. සාමාන්‍ය විදිහට ස්වාභාවිකව තියෙනවා. අත් දෙක තැම්පත් වෙලා තියෙනවා. එක අතක් මත එක අතක් තේනවා. එහෙම නැත්නම් පාද දෙක මත සැහැල්ලුවෙන් තේනවා. කොන්ද කෙලින් තේනවා. අපි ඉඳගෙන ඉන්න ආසනය මත කුෂන් එක මත අපේ බර තෙරපීමක් වශයෙන් දැනෙනවා. පාද නැමිලා තියෙනවා. අපි අපේ කයත් එක්ක <clears throat> ජීවත් වෙන්න පටන් ගන්නවා. මෙතෙක් කාලයක් අපි විවිධාකාර දේවල් එක්ක ජීවත් වුණා. රටේ ලෝකේ ප්‍රශ්න ගැන කල්පනා කරමින් හිටියා. මේ කාලය අපි අපිත් එක්ක ඉන්න උත්සාහත් වෙනවා. මමත් එක්ක ඉන්න උත්සාහත් වෙනවා. තමන් එක්ක ඉන්න උත්සාහත් වෙනවා. කය සැහැල්ලු නම් හිතත් සැහැල්ලුයි. කයේ කොහේ හරි හිරවීමක් තදවීමක් තියෙනවා නම් ඒ තැන් මදක් ලිහිල් කරගන්න නිදහස් කරගන්න. මුළු හිස ප්‍රදේශයේම සැහැල්ලුවෙන් තියෙනවා. බෙල්ලත් සුවසේ තියෙනවා තද වෙලා නැහැ. ඇල වෙලා නැහැ. උරහි සැහැල්ලුවෙන් තිනවා. උත්සාහයෙන් ඔසවගෙන නැහැ. අත් දෙක සුවසේ තැම්පත් වෙලා තිනවා. පාද නැමිලා තිනවා. මුළු කයම සැහැල්ලුවෙන් තැම්පත් වෙලා තිනවා. අතීතයට හිත ගියොත් ඒ ගැන කනගාටු නොවි තමන්ට වෛර නොකර නැවතත් හිමීට ඉරියව්වට හිත ගන්න. අනාගතයට හිත ගියත් ඒ බව දැනගත්තාම නැවතත් ඉරියව්වට හිත ගන්න. මේ කයේ අපි අවධානය පවත්වනකොට <clears throat> කය තුල નિરાයාසයෙන් සිදුවෙන යම් යම් ක්‍රියාවලීන් අපිට හඳුනා ගන්න ලැබෙනවා. හුස්ම ගන්නවත් එක්කම උදරේ චලනයක් සිද්ධ වෙනවා. උදරේ ඉදිරියට ගමන් කරනවා, පිම්බෙනවා. හුස්ම හෙලීමත් එක්ක උදරය ආපස්සට ගමන් කරනවා, හැකිලෙනවා. අපිට පුළුවන් මේ පිම්බීමයි හැකිලීමයි සතිය වැඩිීමේ උපක්‍රමයක් වශයෙන් භාවිතා කරන්න. ඒ කටයුත්තර નિરાයාසයෙන් වෙන්න ඉඩ හැරලා අපි ඒ ගැන දැනුවත් වෙනවා. අවධානය උදර ප්‍රදේශයේ පවත්වනවා. සෑම හුස්ම ගැනීමක් පාසා සිද්ධ වෙන පිම්බීම සතියෙන් අවධානයෙන් ඉන්නවා. හැකිලිම ගැනත් සතිමත්ව අවධානයෙන් ඉන්නවා. හිත පිට යනවා නම් පිම්බෙනවා හැකිලෙනවා කියලා මනසින් කියන්න පුළුවන්. මෙනෙහි කරන්න පුළුවන්. විශේෂ බරක් කරගන්න එපා. යමක් ලොකුවට කරනවා කියලා හිතන්න යන්න එපා. වෙන දේ දිහා සැහැල්ලුවෙන් දැනුවත් වෙන්න.